ආ බොහොම පිං පින්වත් මමෙන්නත් මම දෙවෙනි ප්‍රශ්නෙත් ආන්න මේ චේතනාව මේ මොනවාද අභිධර්ම මූලික කරුණු මේ මහානායක ස්වාමින් වහන්සේගේ පොතේ මේ චේතනාව කියන මාතෘකාව යටතේ මේ 67 වෙනි පිටේ මේ අන්තිමට තියෙන වාක්‍යයක් මට මේ වාක්‍ය වැටෙන්නේ හරියට කර්ම කතාවෙහි මේ චේතනාවම ප්‍රධාන කොට ගනු ලැබේ. ඒ ඒ ක්‍රියා සිදු කිරීමට චේතනාවට සහාය වන්නා වූ චිත්ත පස්සාහිදිව කර්මභාවයෙන් නොගන්නු ලැබේ. ඇයි එහෙම කියවුනේ කියන එකයි මට එතන තේරෙන ඒ කියන්නේ පස් ඒ කියන්නේ චිත්ත පස දැන් දැන් චේතනාවට විතරක් තනිව උපදින්න බෑනේ චේතනාව උපදින්න ඕන සිතක. එහෙනම් එතන සිත අනිවාර්යෙන් ජනිතයි. ඊට පස්සේ සිතයි චේතනාවටයි විතරක් පහළ වෙන්න බෑනේ අනිවාර්යෙන් සබ්බචිත්ත සාධාරණ චෛසික මතුවෙන්න ඕනේ. කියන්නේ පස්ස වේදනා ආදී මේ චෛසික ටික. හැබැයි ඒ එකක්වත් කර්ම කියන නමින් හඳුන්වන්නේ කර්ම කියලා හඳුන්වන්නේම චේතනාව. ඇයි මේ චේතනාව තමයි සම්පූර්ණම මේ ක්‍රියා බල ගැන්වීම නැමැති කාර්යය කරන්නේ. ඒ කියන්නේ කය, වචනය, සිත බල ගන්නවා බල ගන්නලා ඒ අදාළ කෘත්‍ය කරනවා එතකොට ඒ ඒ ධර්මයන් ඒ ඒ ඒ අරමුණ සම්බන්ධව ඒ වෙලාවේ කරන්න ඕන කෘත්‍ය කරන්නේ චේතනාව විසින් සංඥාවේ කෘත්‍ය තමයි අර වෙන්කොට හඳුනා ගැනීම. එතකොට වේදනාවේ කෘත්‍ය තමයි මේක සුඛ දුක්ඛ උපේක්ඛා වශයෙන් මේක විඳින ගතිය. ඊට පස්සේ සිතේ කෘත්‍ය තමයි අරමුණ ගැනීමේ ක්‍රියාවලිය. මෙහෙම එක එක වට අදාළ කෘත්‍ය තියෙනවානේ. හැබැයි චේතනාවේ කෘත්‍ය තමයි ක්‍රියා ක්‍රියාත්මක කිරීමේ ජවය. ඒ කියන්නේ මේ නාම රූප ධර්මයන් හැසිරවීම පිළිබඳව විශේෂ බලයක් චේතනාව තුළ තියෙනවා. ඒ මත තමයි කායික ක්‍රියා, වාචසික ක්‍රියා, මානසික ක්‍රියා කුසල හෝ අකුසල වශයෙන් ක්‍රියාත්මක කරන්නේ මේ චේතනාව විසින්. එතකොට අපි චේතනා චේතනාව ගැන පැහැදිලි කරනකොට කිව්වා ඒ ක්‍රියා කියන්නේ හැම වෙලටම කුසල අකුසල කියන එකම නෙමෙයි. එතනදී සමහර විට දැන් පංචද්වාරා වජ්ජන චිත්තේ සහ මනෝද්වාරා වජ්ජන චිත්තේ ගත්තන් පස්සේ ඒවා ක්‍රියාසිත. එතකොට ඒකෙන් කුසලයක්වත් අකුසලයක්වත් ජනිත කරන්නේ නැහැ. ඒ කියන්නේ අනාගත විපාකයක් ඇති කරන්නේ. අනාගත විපාකයක් ඇති නොකලට ඒ කාර්යය කරන්නට ඕන. මොකද්ද කාර්යය? ආවර්ජන ක්‍රියාව. ඒ ආවර්ජන ක්‍රියාව කරවන්නේ එතකොට සිතිනුත් නෙමෙයි, ස්පර්ශයෙන්ුත් නෙමෙයි, වේදනාවෙන්ුත් නෙමෙයි, මොකකින්වත් නෙමෙයි. ඒ ආවර්ජන නැමැති කෘත්‍ය කරන්නේ චේතනාව. එතකොට දැන් අභිධර්ම මාර්ගයේ පොතේම තියෙනවනේ කෘත්‍ය සංග්‍රහය කියලා. අන්න ඒ ටික බලන්නකො කෘත්‍ය කියන ටික අන්නේ කෘත්‍යයන් කරන්නේ චේතනා. ජවන කෘත්‍ය, පටිසන්ධි කෘත්‍ය. එතකොට මේ අදාළ කෘත්‍යයක් කරනවා ඒ සිතේ. එතකොට අන්නේ කෘත්‍ය කරන්නට තමයි චේතනාව ප්‍රමුඛ වෙන්නේ. එතකොට ඒ කරන කෘත්‍ය තමයි සමහර ඒවා ඒ වෙලාවේ කෘත්‍ය කරලා නිරුද්ධ වෙනවා අනාගත විපාකයක් ඇති කරන්න. සමහර ඒවා పూర్ව කෘත කර්මයක විපාකයක් හැටියට ඒ කෘත්‍ය කරනවා. ඒවා විපාක සිත් හැටියට හඳුන්වනවා. සමහර ඒවා අභිනව ප්‍රතික්‍රියාවක් හැටියට කෘත්‍යයක් කරනවා. ඒ කෘත්‍ය අනාගත විපාක ඇති කරනවා. ඒ අනුව තමයි ක්‍රියාසිත විපාකසිත කුසල කුසල සිත් හැටියට බෙදෙන්නේ. එතකොට අන්නේ කෘත්‍ය સિદ્ધ කරන්නේ චේතනාව. ඒ නිසායි චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියලා බුදුහාමුදුරු දේශනා බොහොම පිං පිං ඒ ඒ චේතනාවේ කාර්ය ස්පර්ශයටවත් සිතටවත් පංගනත්තු කරන්න බෑ. ඒකට හිලව් කරන්න බෑ. ඒවා ඒවයි කරන්න වෙන වැඩක්. මේ මේ චේතනාවෙන් තමයි ඒ අදාළ ඒ සිත ඒ සිත විසින් මෙන්න මෙහෙම කලයි කියන ඒ නාම රූප ධර්මයන් හැසිරවීම පිළිබඳ කෘත්‍ය කරන්නේ. හොඳයි බොහොම පින්නොත් ස්වාමීන් වහන්සේ තමයි මහානායක හඳුරෝ කියන්නේ මේ චේතනා චෛසික හැමෙම දුෂ්කරයි පැහැදිලි කරන්න ඒක තමන් වහන්සේගේ දැනුමේ අඩුවක්ද භාෂාවේ ප්‍රශ්නයක්ද දහමේ ගැඹුරු බවක්ද කියන්න නම් තේරෙන්නේ පුළුවන් හැටියට මේක විස්තර කරන්න කියලා තමයි නායක හඳුරෝක විස්තර කරන්න පටන් ගන්නෙම. ඒ කියන්නේ ඒ තරම්ම අමාරුයි ඒක පැහැදිලි කරන්න. මොකද අනිත් වෙනොත් කරන කාර්යයක් තියෙනවා. එතකොට මේ චේතනාවෙන් කරන විශේෂ කාර්ය කාර්යයක් තියෙනවා. ඉතින් ඒවා වෙන් වෙන් කරලා හඳුනා ගන්න පහසු නෑ. මොකද නාම රූප මේ චිත්තචෛසික ධර්ම එක්ව යෙදෙන නිසා. ඒකයි මම දැන් අර ඒකාගතාවය ගැන කතා කරනකොටත් කිව්වේ අපිට අපිට පෙනෙන්න තියෙන්නේ යම්කිසි ගොඩක එකතුවක්. ඒ ගොඩක එකතුවක් හැටියට කෙරෙන දේ අපිට යම් ප්‍රමාණයකට ග්‍රහණය වෙනවා. ගේ ළඟ ඉඳලා ගහ ළඟට ගියා කියන එක අපිට පේනවා. ඒක ඇතුලේ තියෙන පොඩි පොඩි දේවල් ඒවත් ඒක අස්සේ වෙලා නේද කියලා අපිට පේන්නේ විශේෂයෙන් බැලුවොත් විතරයි. අන්න ඒ වගේ අරමුණු ගැනීම කියන එකක් පේනවා. ඒක ඇතුලේ මේ තව තව ස්පර්ශයයි වේදනාවයි චේතනාවයි තව මේ ගොඩක් ಜಾති ක්‍රියාත්මක වෙනවා. ඒවා වෙන වෙන කෘත්‍ය හඳුනා ගන්න එක තමයි වඩා දුෂ්කර. එනිසා කොහොම පින්නත් අභිධර්මයේ මූලික කරුණු පොත ලියන්න තමයි උන්වහන්සේට හරියට වෙහෙසෙන්න උනේ කියලා. මොකද හැම පොතක් සම්බන්ධවම කරුණු ඕනතරම් තියෙනවා. ඒවා සුලභයි. හැබැයි ඒ වගේ මේවා කියන්න පහසුයි. මේ අභිධර්මයේ මූලික කරුණු පොත ලියන්න කියන්න මේ මේ කරුණු පැහැදිලි කරන්න අතිශයින්ම දුෂ්කරයි. බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්සේ.